ඊළඟ ප්‍රශ්නේ හඳුරන්නේ මහග්ගත සිත් යනුවෙන් අදහස් වන්නේ කුමන සිතක්ද? මහග්ගත සිත් කියලා කියන්නේ රූපාවචර අරූපාවචර ධානා සිත් තමයි මහග්ගත සිත් කියලා හඳුන්වන්නේ.